නමෝ තස්ස භගවතෝ හරහතෝ සම්මා සම්බුද්දස්ස මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ශුන්‍යාගාරගතෝ වා කියන තථාගත පණිවිඩය කමඨාන් කරගන්නේ කෙසේද ශුන්‍යාගාරගතෝ වා කියන දේ තුලින් භාග්‍යතුන් වහන්සේ අපගේ නිවීමට දේශනා කරන්නේ කුමක්ද කියන කාරණාව අනන්ත අප්‍රමාණ ශුන්‍යාගාරගතෝ වා කියන එක අහලා තිබුණට අද අපේ ජීවිතත් එක්ක බලනකොට අර කාර්ය බහුල ජීවිතයක් අධික වේසටපත් වෙන ජීවිතයක් කිසිම නිවීමක් සංසුන්කමක් නැති තත්වයක් බහුබහඬ පරිභෝජනය කරන ජීවන රටාවක් නිර්මාණය වෙලා තියෙනවා එහෙනම් පැවිද්ද වතෙන් අපට මේ ශුන්‍යාගාරගතවවා කියන එක තේරිලා නැද්ද? එහෙම නැත්නම් තේරිච්ච එක වැරදි වැටහීමක්ද? මේක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් මොකද්ද තථාගත ගෞතමයන් වහන්සේ තමන්ගේ සම්බුද්ධ ශාසනය පවතින පස්වාදාසක් වූ මේ අවුරුදු 5000 කාලය තුල සියලු සත්වෝ නිවන් දකින්න කියපු මේ පණිවිඩය කියලා බැලුවාම ඒක මා උත්තරීතර පණිවිඩයක්. ශුන්‍යාගාරගතෝවා කියලා කියන්නේ අවමයටපත් වෙන්න, ශුන්‍ය වෙන්න. එහෙනම් මොනව සම්බන්ධෙන්ද මේ කතා කරන්නේ? දවස ගානේ මේ දකින රූප දවසෙන් දවස අඩු කරන්න, ශුන්‍ය කරන්න, අවම කරන්න. අපිට එකතන ඉන්නකොට මේ රූප මදි දකින්න. එතකොට අපි මොකද කරන්නේ? බස් එකේ නැගලා ඈත පළාතට ගිහලා දියල්ලා කටරම් බලාගෙන ඉන්නවා. තමට මැස්සෝ කටෙන් ගිහලා නායෙන් යනවා ඒත් දන්නෙත් නැහැ. මොකද්ද අපට සතියක් විතර එක රූපයක් දෙකක් දැක්කාම හරි කම්මැලි වෙන අලුත් අලුත් රූප ඕනේ. විවිධාකාර ලුණු ඇඹුල් ඕනේ විවිධාකාර පරිසර ඕනේ තේනාසන වල වෙනස්කම් ඕනේ දිහැලි අලුත් වෙන්න ඕනේ ගස්කොළන් අලුත් වෙන්න ඕනේ ඈට පේන හැම දෙයක්ම අලුතෙන් පේන්න ඕනේ කොහොමද ශුන්‍යාකාර වෙන්නේ කියන්න ශුන්‍යාකාර වෙන්න පුළුවන්ද ওই විදියට එහෙනම් තථාගත ගෞතමයන් වහන්සේ තමන්ගේ පාරමී පුරණ කාලේ සාරා සංක කල්ප ලක්ෂයක් උන්වහන්සේ පුරලා තේරුම් ගත් එකක් තමයි ඇසකන දිවනාසය සමසිත තුලින් අපි මේ ගනුදෙනු කරන ගනුදෙනු ටික අවම කරන්න ඕනේ අවම කරලා බිඳුවට නක් ගන්න ඕනේ එහෙනම් කවදද මේ දකින්න රූපවල ප්‍රතිශතය බිඳුවට එන්නේ එදාට මේ ඇසෙන් අපි නිවන් දැකලා එහෙනම් අද දවසේ මම රූප 25ක් දැක්කනම් මම දක්ෂ වෙන්න ඕනේ ඊට දවසේ රූප 20කින් සීමා වෙන්නේ ඒකයි ශුන්‍ය වෙනවා කියලා කියන්නේ. නැති වෙනවා කියන එකනේ අවම වෙනවා කියන එකනේ. එහෙනම් අද අපේ මාන ජීවිතයත් එක්ක ගත්තාම අද අපි ගනුදෙනු කරන ප්‍රතිශතය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බැලුවාම දවස ගානේ වැඩි වෙන ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ආරෝහණ පටිපාටියට තමයි අපේ ජීවිතය ගලා යන්නේ. හැබැයි යන්න ඕනේ නම් අවරෝහණ පටිපාටියට. ඇයි මේ ගමන පටිසෝතගාමිනේ? මේක ඉස්සරහට යන එකක් නෙමෙයි ආපස්සට යන එකක්. කොතනින් පටන් ගන්නු ලැබුවාද මේ සත්‍යය තමන්ගේ ජීවන රටාව එතනටම නැවත එක්කගෙන යන වැඩපිළිවෙලක්. ගොඩාක් කාර්යවල ගවේෂණය කරුවාම අපිටත් මතකයි අපි තපස් රකින කාලේ පුදුමාකාර සන්තෝෂයන් මොකද්ද කියලා කිව්වොත් මේ විඥාණය මේ ලෝකයේ අටගත්ත තැනක් තියෙනවනේ එතන කෙලස් මොකවත්ම නැහැනේ රාගය අඳුරන්නේ නැහැ, ලෝභය අඳුරන්නේ නැහැ, ද්වේෂය අඳුරන්නේ නැහැ, රවට්ටන්න දන්නේ නැහැ, කපටිකම් දන්නේ නැහැ, කැත වචන දන්නේ නැහැ. ආරම්භ වෙච්ච තැන බොහොම නිර්මලයිනේ. අන්න එතනට නැවත එක්කගෙන යන වැඩපිළිවෙලක්ලු මේක. මේ දැකපු දේවල්, අහිච්ච දේවල්, දැනිච්ච දේවල්, සිතිච්ච දේවල්, කරපු දේවල්, කියපු දේවල් මෙන්න මේවා පොඩ පොඩ ක්‍රමානුකූලව අස්කරලා අස්කරලා අර පටන් ගත්ත තැනටම ගෙනියන වැඩපිළිවෙල මොනතරම් සුන්දර ධර්මතාවයක්ද? එහෙනම් අපි ඇස් වලින් මේකෙන රූපවල දැක්ම, දකින රූපවල ප්‍රතිසතය දවස ගානේ අවම කරන්න ඕනේ. අද දවසේ මම වචන 500ක් කතා කරා නම් මගේ මිනිසක් භවයට පින් සිද්ධ වෙන්න එට උදේ ඉඳලා මම 450කට සීමා කරන්න එපාය. එට උදේ මම කල්පනා කරා ඊයේ හරියට කතා කරගන්න බැරි වුණා. එහෙනම් අද මම 850 කතා කරනවා. උදේ වෙනකොට ආම්දුරගොල්ලෝ වැඩලා. ඇයි අපේ කතන්දරාගෙන ඉන්න බෑ. අර වාචාල ආම්දුරත් එක්ක ඉන්න බෑ. කිසිම නිදාසක් නෑ. කණක් ඇවිලා ඉන්න නෑ. ගත්ත තුන්සිවුරයි පාත්‍රය උන්වන්සලා පිටත් වුණා. ඕ ශුන්‍යාගාර ගතෝවා කියන තථාගත අවවාදය අපි පිළිපැදලා නැහැ. ඒ අවවාදය අපට තේරිලා නැහැ. එහෙනම් කුමක් සිදුවිය යුත්තේද අපේ මහානකමට අපේ මිනිසත් බවයට අපි මේ කියන ශුන්‍යාගාරගතෝවා කියන ධර්මතාවයේ දවස ගානේ පුරුදු කරන්න ඕනේ. ඊයේ කතා කළේ වචන 100යි නම් අද ඒක 80ටපත් වෙන්න ඕනේ. හෙට ඒක 60ට 50ට බහින්න ඕනේ. දවසකට වචන දෙකයි තුනයි මොනතරම් ශ්‍රේෂ්ඨද එයාගේ වචී සංවරය මොනතරම් ශ්‍රේෂ්ඨද එයා බෝධිසත්වයේ කියනකට තවත් සාක්ෂියක් අවශ්‍ය නැහැ බෝධිසත්වරු කියන්නේ ගිරව් නෙමෙයි උදේ ඉඳලා රැහැ වෙනකන් කියවන චරිත නෙමෙයි ඒගොල්ලෝ මා ගාම්භීර පෞරුසත්වය තියෙන වචන මැනලා කිරලා අවශ්‍ය තැනට අවශ්‍ය පමණ කතා කරන අයයි බෝධිසත්වරු එහෙනම් අපි හැමෝම තුන්තරා බෝධියෙන් එකක් පතනවනේ අපි කොහොමද ගිරව් වුනේ? අපි කොහොමද වාචාල වුනේ? එහෙනම් කොතන හරි තැනක අපිට වැරදිලා තියෙනවා. ඒක නිවැරදි කරගන්න ඕනේ. සවන් දෙන ප්‍රමාණය දවස ගානේ අඩු කරන්න ඕනේ. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන එක අඩු කරන්නද කියන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නේද? ඒක පෘථජන ප්‍රශ්නයක්. කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං එහෙනම් ධර්මයේ ශ්‍රවණය කිරීම නිවනට හේතුවක් ලෝ එහෙනම් උදේ ඉඳලා රෑ වෙනකම් බණහන්න ශ්‍රවණය කරන නොකඩවම මේ කනට වැඩ දෙන්න හැබැයි ලෞකික දේවල් අහන්න එපා අනේ ස්වාමීන් වහන්සේ අද දවසේ ලෞකික කතා මට 12ක් වුණානේ කමන්නේ එට 10 වෙනකම් මේක අඩු කරගන්න පුළුවන් නම් පාට අඩු කරගන්න දවස ගන්න ලෞකිකත්වයෙන් අපි නිදහස් වෙන්න ඕනේ ශුන්‍ය වෙන්න ඕනේ ලෞකික දේවල් ඇයෙනකොට පැවැත්මට දේවල් ඇයෙනකොට කෙලෙස් සහිත දේවල් ඇයෙනකොට මොනතරම් අපේ නිදන්ගත වෙලා තියෙන රෝග මතුවෙනවද රෝග කියලා කිව්වේ කෙලෙස් වලට ලෝභ දේශ මොහ රාග වෛර සෙනෙහස සාංකාව කම්පාව ආදරය ිතවත්කම ඥාතිත්‍ය මේවා මතුවලා අපේ මානකම අපට කරගන්න බෑ වෙවුලනවා ඇයි දරුවා බලන්න යන්න ඕනේ මොනුබුරාට ටොපියක් දෙන්න ඕනේ දරුවෝ බලන්න ඕනේ ඉඩම් ටික බලන්න ඕනේ මලන් අපේ ජීවිතය සම්පූර්ණ පරියාන්ටපත් වෙලානේ. එනම් මේ ඇහෙනවා කියලා කියන්නේම අපේ ඥානගත වෙච්ච අඩුපාඩු ඇවිස්සෙනවා කියන එක. එහෙනම් ශුන්‍යාගාරගතෝවා කියලා කියන්නේ සවන් දෙන ප්‍රතිශතය. එම නැත්තම් අපි ලෞකික දේවල්ට අවුම්කම් දෙන ප්‍රතිශතය දවස ගානේ ශුන්‍ය වෙන්න ඕනේ. ඒක කොච්චරද කියලා කිව්වොත් දවසකට එක දෙයක්වත් එක වචනයක්වත් එක කාරණාවක්වත් පැවැත්ත පැවැත්මට සවන් දෙන්නේ නැති තරමට එහෙනම් අපේ ජීවිතය අරන් බලනකොට අපි මෙච්චර කාලයක් ශුන්‍යාගාර ගතවවා කියනක කමඨාණක් වශයෙන් වඩලා නැහනේ. කිසිම මොහතක අපි ශුන්‍යාගාර ගතවවා කියනක පුරුදු කරලත් නැහනේ. අපි ඒක නිකම්ම නිකම් බණපදයක් විතර පාළි පාඨයක් විදිහට දැක්කේ. දැන් ඉඳලා ඒක උත්තරීතර කමඨානම් මාගේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මා වෙනුවෙන් දේශනා කරපු සමීකරණයක් ධම්මපදයක් ගාථාවක් වශයෙන් සාදු කියලා নমස්කාරය කියලා ඒක පුරුදු කරන්න ඕනේ අපේ පිරිනිවන් පෑම තියෙන්නේ එතන අපේ කායික සංවරය තියා බලනකොට පැවැත්මට මොනතරම් කටයුතු කරනවද අසංවර මොනතරම් ඇසිරෙනවද කලබලයෙන් ඇසිරෙන කටයුතු කරන තරම් මොනතරම්ද උඩඟුවෙන් ආංකාරයෙන් මාන්නෙන් ඉතුවක්කාරකමෙන් අපි මොනතරම් ඇසිරෙනවද කටයුතු කරනවද කෝ අපේ ශුන්‍යාගාරගත වීම අවස් වෙනකොට සිහි කරනවා අද ටිකක් මං කලබල වුණා වැඩි තමයි දානශාලාවර පොඩි ආම්රන්ටත් එක්ක බැන්නා මං ටිකක් කලබලයි අසංවරයි අනේ මේක නෙමෙන්නේ ශුන්‍යාගාර කියලා කියන්නේ අවම වෙන්න පාය කලබලේ අවම වෙන්න එපාය දවස ගානේ මේ කියන මහන්නේ හිතුවක්කාරකම උඩඟුකම අවම වෙන්න එපාය අපේ තියෙන අසංවරේ එහෙනම් කලබලේ අවම වෙන්නේත් නැහැ අපේ තියෙන කලබලකාරීත්වය සංවරය වෙන්නෙත් නැහැ. එහෙනම් කොහොමද ශුන්‍යාගාර වෙන්නේ අපි? හැම මොහොතක් ගානේ අපේ තියෙන කලබලය ශුන්‍ය කරන්න, අවම කරන්න දක්ෂ වෙන්න ඕනේ. අපේ අසංවරකම සංවර කරන්න, අවම කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හැම ඉරියව්වක් තුළින්ම කාටරි වේදනාවක් දුකක් කලබලයක් ඇති වෙනවා නම් ඒක දවස ගානේ අඩු වෙන්න ඕනේ ශුන්‍ය වෙන්න ඕනේ ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ශුන්‍යාගාරගතෝවා පරිභෝජනය කරන භාණ්ඩ ප්‍රමාණය දවස ගානේ අඩු වෙන්න ඕනේ සමහර කුටි වලට ගිහිල්ලා බැලුවාම අස් කරනවා නෙමෙයි අපිට වහ බොණ්ඩ හිතෙනවා කාම්බි කොකු හඬු මිටි කියාත් ඒක බැලුවම කම්මලක් වාගේ ඒ බඩු ටික හැදලා බිම තිබ්බාම එළියට ගත්තාම අර ඉන්න හාමුදුරුවෝ ජීවිතෙත් එක කලකිරනවා මොකද ස්වාමීන් වහන්සේ යකාගේ පලාමල්ල වාගේ නැති දෙයක් නෑ මේකේ මොකටද මෙච්චර බහුභාණ්ඩ වෙලා මොකටද මේවා මේ කවස් වෙයි අර කවස් වෙයි පටියක් කැඩිලා නම් සෙරප්පු විසි කරන්නේ ඔසර් එකට කෑලි වලට කපලා ගන්න පුළුවන් සමහරට හැණයක් ගන්න ඔසර් එකට මේක ගන්න පුළුවන් කවදාරි දවසක තවත් එකක් කරනවා ඒකට මේක පටිය මාරු කරගන්න පුළුවන් කියලා අර පොලිතින් කෑල්ලේ ඉඳලා එකතු කරලා මොකටද සවනස පොලිතින් උර ලිප මුල වණ්ඩ හරි ලේසි ඉක්මට ඇවිලෙනවා බලනකොට සොපින් උරයක්වත් විසි කරන්නේ කොහොමද සුන් ශුන්‍යාකාර වෙන්නේ. අපේ ජීවිතවල මේ වගේ අඩුපාඩු දුර්වලකම් තියනවා කියන එක නෙමෙයි මගේ අදහස. එහෙම තියනවා නම් නිවැරදි කරගන්න. මේ මිනිසත් භවයට පිංසිද්ධ වෙලා පිරිනිවන් පාන්න. එහෙම නැත්නම් කවදද මේ පොලිතින් කැලි ටිකයි, යකඩ කැලි ටිකයි, මේ ප්ලාස්ටික් කැලි ටික විසි කරලා අපි නිවන් දකින්නේ. මෙච්චර කාලයක් මේ නාම රූප නඩත්තු කරපු එක නේද කලේ? අර ප්‍රදර්ශනාගාරවල අර නිලධාරියා වාගේ කළමනාකරුවා වාගේ අරවා පියදාලා පියදාලා නඩත්තු කරනවා වාගේ එකක් නෙමෙයිද අපි කරලා තියෙන්නේ. තුන්සිවුරයි පාත්‍රයත් එක්ක අපේ ජීවත් වෙන මානසිකත්වය කවදද පැමිණෙන්නේ? කවදද අපි භාග්‍යතුන් වහන්සේ මමයි කියන තැනටපත් වෙන්නේ? එදාට තමයි අපේ නිවන මොකද්ද කියන එක අපිට තේරෙන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන වඩන්නට ඕන. ශුන්‍යාගාරගතෝවා කියන එක කාටවත් කියප එකක් නෙමෙයි මට කියප එකක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ මට මෙන්න මේ මානසිකත්වයට පැමිණිලා දැන් ඉඳලා ඇහෙන් දකින රූප ප්‍රමාණය පැයෙන් පැයට අඩු කරන්න දවසින් දවස රූපවල ප්‍රතිශතය අඩු කරන්න ඇහෙන වචනවල ප්‍රතිශතය අඩු කරන්න උදේ ඉඳන් රෑ වෙනකන් ගණන් අදලා බැලුවාම ඊයට වඩා අද කතා කරපු ප්‍රතිශතය අඩු වෙන්න ඕනේ. ඊයට වඩා අද දවසේ අපේ චරිතයේ තියෙන අසංවරය කලබලය අඩු වෙන්න ඕනේ. ඊයට වඩා සිතිවිලි ප්‍රමාණය අඩුම තරමින් පාකින් 10කින්වත් අඩු වෙන්න ඕනේ. එතකොට නේද අපේ සිත නිවන හරහා යන්නේ. එහෙම නැත්නම් මේක හැවිල්ලෙන්න යන්නේ. සිතිවිලි වැඩි වෙනවා කියලා කියන්නේ හෙන්න හෙන්න අර දර දාලා දාලා මේක අවුලනවා වගේ මේක හැවිලිලාම යනවා. චෛතසික ප්‍රමාණ අඩු කරනවා රූප පේන එක අඩු කරනවා දකින රූප වලින් නිදාස් වෙනවා සවන් දෙන ප්‍රතිශතය අඩු කරනවා ලෞකික ජීවිතය සම්බන්ධයෙන් මේ කියන්නේ. ලෞකික දේවල් දකින්න එක දවස ගානේ අඩු වෙන්න ඕනේ. ලෞකික දේවල් සමන් දෙන එක දවස ගානේ අඩු වෙන්න ඕනේ. ලෞකික දේවල් කතා කරන එක දවස ගානේ අඩු වෙන්න ඕනේ. සීලෙන් විනයෙන් තොරව කටයුතු කරන ඇසිරෙන හැම මොහොතක්ම දවස ගානේ වෙනස් වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ සීලයෙන් විනයෙන් තොරව පැවැත්මට කල්පනා කරන චෛතසික ප්‍රමාණය අඩු වෙන්න ඕනේ එයා තමයිලු ශුන්‍යාගාරගතෝවා කියන කමඨාන වඩන තථාගත ගෞතමයන් වහන්සේගේ බුද්ධ ප්‍රත්‍යක්ෂ වෙන්නේ එහෙනම් අපි හැමෝම සරණාගතය වුණාට භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදින තත්ත්වයටපත් වෙලා නැහැ. එහෙනම් අපි කොහොමද බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ? අපට පුත්‍රකම ලැබිලාද මේ වෙනකොට? අපගේ තථාගතයන් වහන්සේගේ ආවාද අනුශාසන අපි පිළිපදින්නේ නැත්නම් අපේ නිවනට අපි වැඩ කරන්නේත් නැත්නම් උදේ ඉඳලා රැ වෙනකන් අපි ගෙවල් දොරවල් ගැන කල්පනා කරනවා හෙට උදේ වළඳන්නේ මොකද්ද කොතනද සතපෙන්නේ කියලා බලනවා අපේ විවේකයේ පැවැත්ම ඒ ටික කල්පනා කරනවා පිරිණිවන් පානක ගැන අපි කල්පනා කරන්නේ අපි කොහොමද බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ අපේ මානකමේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගමු. අපි එක එක්කිනාට අවංක වෙමු. තම තමන්ට අවංක වෙන්න. තමන් දිහා දැකලා තමන්ගේ අඩුපාඩු තේරුම් ගන්නගෙන අනේ භාග්‍යතුන් වහන්සේ කායේන වාචා චිත්තේන මගේ සිත කය වචනයෙන් අද දවසට මානකමට හොබින් නැති දේවල් මේ තරම් මම කල්පනා කළා. මේ තරම් කටයුතු කළා. මේ තරම් කතා කළා. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පාවෙන් සමාව දෙන්න. හෙට දවසේ මේක තවත් පුළුවන් එතකොට මං අවම කරනවා ශුන්‍ය වෙනවා ටිකකින් හරි මම මේක නිදාසනවා කියලා දවස ගානේ ඇස කන දිව නාසය සමසිත ශුන්‍ය කරන්න අවම කරන්න පේන රූප අඩු කරන්න පැවැත්මට ඇයෙන දේවල් පැවැත්මට ඇයෙන දේවල් අඩු කරන්න පැවැත්මට කතා කරන වචන ටික අඩු කරන්න පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ඇසිරීම අඩු කරන්න පැවැත්ම වෙනුවෙන් කල්පනා කරන සිතන දේවල් අඩු කරන්න දන්නේම නැතු අපි නිවනට ලං වෙනවා මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන වාසනාව අපට උදා වෙනවා. එහෙනම් ශුන්‍යාගාරගතෝවා කියලා කියන්නේ අපි හැමෝටම භාග්‍යතුන් වහන්සේගේ අවසාන කමඨාන ඒක හාගන්න වෙන්නේ නැති මේ ධර්මය මේ කමඨාන ලබා ගන්න වෙන්නේ නැති මේ සම්බුද්ධ ශාසනය 2600ක් වෙනකම් අපි හැවිද්දේ ඇවිදලා ඇවිදලා අන්තිමට අවසාන තැනට පැමිණියා. දැන් ඒ බණපදය අපට ඇහුණා. ඒ කමඨාන අපට ලැබුණා. දැන් ඉඳලා පුළුවන් තරම් දවසේ පැය 24 දැස් වසාගෙන ඉන්න, කම් වාගෙන ඉන්න, කට පියාගෙන ඉන්න, පරියන්කෙන් ඉන්න, විවේකයෙන් ඉන්න, කය නිස්සබ්ද කරන්න, සිත නිස්සබ්ද කරන්න, නිවනට ගැලපෙන්නේ නැති කිසිම දෙයක් කල්පනා කරන්න, සන්තෝෂ වෙන්න එපා, පෝසත් වෙන්න එපා. ඒ හැම චෛතසිකයෙන්ම නිදාස් වෙන්න එතකොට අපේ නිවන අපි තුලින් මතුවෙනවා එහෙනම් මේ ආකාරයට ශුන්‍යාගාරගතවා කියන භාගතු වාසේ කමඨාන ඒ කියන තථාගත පණිවිඩය අසකන දිවනාසයේ සමස්තේ වඩලා පැවැත්මට පේන දේවල් පැවැත්මට හැයෙන දේවල් පැවැත්මට කතා කරන දේවල් පැවැත්මට කටයුතු කරන දේවල් පැවැත්මට සිතන දේවල් කියන මේ සියලුම දේවල් දවස ගානේ එකින් එක හරි කමන්න අඩු කරන්න එක රූපයක් අඩු වුණත් එක වචනයක් අඩු වුණත් ඒකත් මහා විශාල ජයග්‍රහණයක් මේ විදියට දවස ගානේ අඩු කරලා අඩු කරලා අවම කරලා ශුන්‍ය කරලා බිඳුවට ගෙනල්ලා සියලු කෙලෙස් නැසපු රාතෙක් කියලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ ශුන්‍යාගාරගතෝවා කියන කමඨාන මේ තුලින් ලබාගත්තා වූ අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි